ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ නක්කාවත්න ශ්‍රී සුදර්ශනාරාමාධිපති කටුගම්පොළ හත්පත්තුවේ උපප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී රාජකීය පඬිතුක පූජ්‍යපාද බෝගහපිටියේ ධම්මසිද්ධි නායක ස්වාමින් වහන්සේ This talk was recorded for broadcasting on Savannah Silsilatha Internet Gamma Radio, and reproduction for commercial purposes is strictly prohibited.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 තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය තරම් පින්නතුලින් මිනිස් සමාජයේ මිනිස් సంతානය සකස් කිරීමටත් මනුෂ්‍ය සමාජයේ දෙලෝ යහපත සලසා ගැනීමටත් ඉවහල් වෙන සදුපදේශ වලින් සමන්විත ධර්මයක් තවත් නැතයි කිය හැකි තරම් වටිනා දෙයක් බව මුලින්ම සඳහන් කරන්නට ඕනේ. අපේ තථාගත බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සොයාගත්තු ශ්‍රී සද්ධර්මයේ සාරාංශක කල්පලක්ෂයක් තිස්සේ පාරමී ධර්ම සම්පූර්ණ කිරීමෙන් මනුෂ්‍ය සංහතියේ යහපත සඳහා අභිවෘද්ධිය සඳහා ඉවහල් වෙන ආකාරයටයි ඒ ධර්මය අවබෝධ කරගෙන ලෝකයට දේශනා කළේ. බුද්ධ ධර්මය ලොවට පහළ වෙලා දැනට අවුරුදු 2548කට වඩා වැඩි කාලයක් ගත වී තිබෙන බව අපි කවුරුත් දන්නවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ පහළ වුණු වකවානුව මේ ධර්මයේ දේශනා කරපු කාල සීමාව අරගෙන බලනකොට පින්නතුනි මිනිසුන්ගේ සියලුම දෛනික සිතුම් පැතුම් සහ ශරීර රටාවන් අද වගේ දියුණු තත්වයක තිබුණු සමයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පහළ වුණු කාල සීමාව. අද වගේ තාක්ෂණික දියුණුවක් විද්‍යාත්මක දියුණුවක් ලොව නොපැවතුණු අවධියකයි ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණේ. නමුත් පුදුමයට හේතුව නම් මිනිසා තාක්ෂණික අංශයෙන් ගමන් කළ හැකි අන්තිම ඉහළ තත්ත්වයක ජීවත් වෙන මේ අපි අද වාසය කරන ජන සමාජයේට උචිත වන ආකාරයේ අද ජීවත් වන මිනිසුන්ගේ සමාජ පරිසරයට මිනිසුන්ගේ ඇවතුම් පැවතුම් වලට චර්යා රටාවන්ට අදහස් උදහස් වලට ගැළපෙන විදියට මේ ධර්මයේ දේශනා කර තිබීමයි පින්නතුනි අපිට බුද්ධ ධර්මයේ අගය තේරුම් ගැනීමට තිබෙන ලොකුම සාක්ෂිය. බලන්න එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමාජයේ පැවතුණු සියලු දෛනික කටයුතු අද වගේ පහසුවෙන් ඉටු කරගන්නට පුළුවන් වාතාවරණයක් එදා තිබුණේ නැහැ. යාන්ත්‍රික ශක්තියක් හෝ තාක්ෂණික දියුණුවක් එදා තිබුණේ නැහැ. විද්‍යාත්මක වශයෙන් සැලකුවත් එහෙමයි. ආලෝකයේ වේගයෙන් ඉරහඳ තරු තරණය කරලා ගිහින් 60ක්ම කෝටි ගණනක් ඈතට ගමන් කරලා මේ ස්ථිය සතහන් ග්‍රහ ලෝක මත සංචුහන් කර ආපසු නිර්පද්ෘතව මිනිස් ලෝකෙට පැමිණෙන්නට පුළුවන් අන්දමේ අපූර්ව විද්‍යාත්මක දියුණුවක් අද ලෝකයේ ඇති වී තිබෙනවා. නමුත් එදා ඒ වගේ දියුණුවක් ලෝකේ පැවතුනේ නැති බව අපි කවුරුත් දන්නවා. ගස්ගල් පර්වත, නදී තටාක ගංගාවලට අරක්ගත්තු අදෘශ්‍යමාන දෙවි දේවතාවුන් දෙසා බලි බිලි පූජා කරලා තම ආරක්ෂාව බලාපොරොත්තු වුණු නොදිවුණු මිනිසුන් ජීවත් වුණු සමාජයක් තමයි පින්නතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙන විට ලෝකේ පැවතුණු. නමුත් මින් සංහතියේ ප්‍රගතිය පිණිසත් සදාචාර වර්ධනයේ පිණිසත් අන්‍යෝන්‍ය විශ්වාසයේ හා මිත්‍රත්වයේ පිණිසත් ඉවහල් වෙන ආකාරයට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ උතුම් ධර්මෝපදේශයන් බලන්ද අද ලෝකේ මොනම උසස්යි සම්මත දියුණුවක් හෝ ලබාගෙන තියෙන හැම කෙනෙකුටම හැම දේශයකටම හැම රටකටම ගැළපෙන ආන්දමේ උපදෙස් බවට පත් වී තිබෙනවයි කියන එක කවුරුත් පිළිගන්න දෙයක්. අන්න ඒ නිසා තමයි කින්නතුනි තථාගත බුද්ධ දේශනාව සාන්දෘෂ්ටික වුණේ. අකාලික වුණේ. ඒහිපස්සික වුණේ. නැනවතුන් විසින් අවබෝධ කළ යුතු පඬිත වේදනීය ධර්මයක් බවට පත් වුණේ. ඉතින් අන්න ඒ නිසා මේ සදහවත් පින්නතුන් අපේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රේෂ්ඨ ධර්මය මේ වගේ විවේක අවස්ථාවකදී ඊට සවන් දීමෙන් තමන්ගේ ජීවිත සකස් කර ගැනීමට ඒ වගේම එයින් ඉගැන්වෙන ධර්මෝපදේශයන් තම ජීවිතයට සම්බන්ධ කරගෙන හොඳ සුචරිතවත් ජීවිතයක් ඇති කර ගැනීමට උත්සාහවත් වන හැටියට මම පළමුවෙන්ම මතක් කරන්න කැමතියි. This talk was recorded for broadcasting on Savannah to Sicilisa, Internet's Dama Radio, and reproduction for commercial purposes is strictly prohibited. මේ ගාථාව ඇතුළත් වෙන්නේ සංයුත්ත නිකායේ 10 වෙනි යක්ක සංයුත්තේ දුරුස්සෙනි සූත්‍රයේ හැටියට සඳහන් වෙන ආලවක සූත්‍රයටයි. පින්නතර මේ ආලවක සූත්‍රය අපේ සදහැවත් පින්නතුන්ට හොඳට අහලා පළපුරුදු දේශනාවක්. විශේෂයෙන් රාත්‍රී පිරිත්වලදී මහා සංඝරත්නය කියන ඒ ධම්මසප්‍රයතුන් සූත්‍රයෙන් ආරම්භ කරලා කියවෙන සූත්‍ර හතට ඇතුළත් වෙන සූත්‍රයක් තමයි මේ ආලවක සූත්‍රය. ඔය බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන කාලේ අලවරට රජ කරපු රජුරෝ එක දවසක් තමන්ගේ සේනාවත් අරගෙන වනගත වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් පැරණි ಭಾರತೀಯ රජවරුත් එවැගේම අපේ ශ්‍රී ලංකාවේ හිටිය රජවරුත් ඔය විවිධ අරමුණු අනුව සේනා සංවිධානය කර ගැනීමට වනගතව ඒ දක්ෂතා බලන්න සේනාවගේ දක්ෂතා බලන්න ඔවුන්ගේ හැකියාවන් බලන්න එහෙම වනගත වෙන සිරිතක් තිබුණු බවට සඳහන් වෙනවා. ඉතින් අලව් රජතුමා ඒ තිරිසාරගෙන මේ වනගත වෙලා මුවන් පස්සේ පන්නගෙන යනකොට රජුරුවන් ළඟින්ම මුවේ පැනලා ගිහිල්ලා තියෙනවා රජුරුවන්ට අල්ලගන්න බැරි වුණා. දැන් රජුරෝ මේ පැනගිය මුවා පස්සේ පන්නාගෙන ගිහිල්ලා තුන් ගව්වක් විතර ඈත පයින් දුවගෙන ගිහිල්ලා කොහොම හරි මේ මුවා අල්ලගෙන විදලා මරලා දැන් සමහර විට පිරිස පිළිගන්න පුළුවන් මේ රජුරවන්ට මේ සතා අල්ලගන්න බැරි වුණායි කියලා සමහර විට කියන්න පුළුවන්. ඒ නිසා රජුරෝ මේ මුවා දෙකට කපලා හදක් බැඳගෙන තමයි ආපහු ඇවිදින්න මහා විශාල නුගසහාතියට මහා දවල් ඉරාවුව තියෙන වෙලාව නිසා ටිකක් ඉඩාටපත් වෙලා පොඩ්ඩක් ඊතර නතර වුණා. මේ නතර වෙච්ච වෙලාවේ කවුරු හරි Taman ඇවිදින්න මහා දැඩි අතකින් Taman අල්ලගත්තු බව රජුවන්ට දැනුණා. පස්සේ කවුද මේ අල්ලගත්තේ? මේ මහා නුගරුගත අධිපති ආලවක යක්ෂයා. පස්සේ රජුගේ රාජධෛර්යය මතු කරගෙන එකවරම කියලා තියෙනවා මම මේ රටේ අධිපති රජුගේ ඒ නිසා මාව මරන්න එපා මම ඔබට හැම දවසකම එක්තරා මිනිසෙක් බිල්ලා පින් සේවනවා මාගේ ජීවිතේ නිදහස් කරන්නයි කියලා. පස්සේ මේ යක්ෂයා ඒ කියාපු වචනේ පිළිඅරගෙන මේ මේ රජුව නිදහස් කරලා ඉතන ඉඳලා හැම දවසකම රජුවන්ට සිද්ධ වුණා ඔය හිවි වැටිලා හිටිය යන්න මිනිස්සු වැරදි කරපු අය මේ යක්ෂයා ළඟට ගොදුරු පිරිසේ වන්ද. ඉතින් කාලයක් ওই වැඩේ කරගෙන ගියාම තමයි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ ඔය ආසන්නයේ වැඩ ඉන්නදී දැන් මේ රටේ මිනිස්සු බොහෝ දෙනෙකුට මේ ආරංචිය දැන්නා. හජ්ජිරුව හිරගත වෙන මිනිස්සු යකෙකුට බිල්ල පින්ස යවනවා, බිලි පින්ස යවනවා කියලා රටේ අපරාධත් නැති වෙන තරමට සකස් වුණා. ඊට පස්සේ පුංචි දරුවෝ යවන්න පටන් ගත්තා. හරියටම ওই දවසේ රජුරුවන්ගේම දරුවා ආලවක කුමාරයා තමයි මේ යකාට බිලි පිණිස යැවීමට තීරණය වෙලා තිබුණේ. ඔය ආලවක කුමරු පුංචි ආලවක කුමරු සුළුපතු කෙනෙක් නෙමෙයි මේ ආත්ම භාවයේ අනාගාමී සත්‍යයටපත් වෙලා නිවන් දැකීමේ හේතු සම්පත් තිබුණු වාසනාවන්ත කුමාරයෙක්. ඉතින් ඒ නිසා මේ බව බුදුරජාණන් වහන්සේ දැනගෙන තමයි මේ යක්ෂයාගේ විමානෙට වැඩි. ඊට පස්සේ හිමානෙට වැදලා දැන් ඒ වෙලාවේ ආලවකයක් එයා එතන හිටියේ නෑ. පස්සේ මේ විමානේ බලා ගන්න යක්ෂයාට මතක් කරලා බුදුහාමුදුරුවෝ විමානෙට ඇතුල් වෙලා දැන් වාඩි වෙලා මේ යක්ෂ අංගනාවන්ට ධර්ම දේශනා කරමින් හිටියා. ඉතින් මේක අර ආලෝක යක්ෂයාට ගිහිල්ලා කිව්වා මේ බලා ගන්න යක්ෂයාගේ විමානයේ බලා ගන්න මුරකරුවා ගිහින් දැනුම් දුන්නයින් පස්සේ විශාල කේන්තියක් තරහක් ආවා මේ ආලෝක යක්ෂයාට. පස්සේ එතන ඉඳලම කෑ ගහගෙන දුවගෙන ඇවිදින් තමයි බුදුහාමුදුරුවෝ මේ තමන්ගේ විමානයේ වැඩ ඉන්න බව දැකලා උන්වහන්සේ පළවා හරින්න මේකුත් උපක්‍රම ඉදලා තියෙනවා. වරුසාවක් වස්සවලා තියෙනවා, ගල්වැසි වරුසාවක් වහලා තියෙනවා, ගිනි අලු වරුසාවක් වහලා තියෙනවා, ගිනි අඟුරු වරුසාවක් වස්සවලා තියෙනවා. ওই විදිහට මහා හුලඟක් හමන්ද සලස්සලා තියෙන මේ කිව්ව කරලා බුදුහාමුදුරන්ට හානියක් කරගන්න බැරි නෑ. ඊට පස්සේ තමයි මේ යක්ෂයා බුදුහාමුදුරුවෝ ඉස්සරහට ඇවිදිලා ප්‍රකාශ කළේ ශ්‍රවණ භවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මහා අකටයුත්තක් කරලා තියෙන්නේ. මගේ අවසරයක් නැතුව මගේ විමානයේට ඇතුල් වෙලා වාඩි වෙලා ඉන්නේ. ඒ නිසා වහාම පිට වෙන්න කියලා බුදුහාමුදුරන්ට නියෝග කළා. බුදුරජාණන් වහන්සේ සින්නතුනේ අනුන්ගේ හිත් පිළිබඳව හොඳට තේරුම් ගන්නට පුළුවන් පරචිත්ත විදානන නුවණක් තිබුණු ශාස්ත්‍රූවරේ. උන්වහන්සේ කල්පනා කළා මේ යක්ෂයා මෙල්ල කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඔහුගේ මේ දැඩි කෝපයටපත් වෙලා තියෙන හිත මුරුදු බවටපත් කරන්න දැන් අවස්ථාව කියලා කල්පනා කරලා පිට වෙන්න කියපු ගමන්ම බුදුහාමුදුරුවෝ නැගිටලා විමානයෙන් පිට වෙලා එළියට වැදියා. ඊට පස්සේ යක්ෂයා කල්පනා කළා මේ මහ පුදුම දෙයක් මම මෙච්චර කරලත් බුදුහාමුදුරුවෝ එළව ගන්න බැරි නමුත් මගේ මේ එකම වචනේට බුදුහාඳුරු කී කරුණා. අද මුළු තුන්යම් රාත්‍රියේ මුළුල්ලේ මුන්නහන්සේ එළියට එන්න පිට වෙන්න කියලා ඇවිද්දාම මිනිතටපත් කරන්න ඕනේ කියලා කල්පනා කළා තමයි බුදුහාඳුරු ටිකක් ඈතට වදින්නේ ඇරලා ඉතින් ඇවිල්ලා වාඩි වෙන්න කියලා. ඇතුළට ඇවිල්ලා. බුදුහාමුදුරුවෝ නැවතත් ඇතුළට ඇවිල්ලා විමානයේ තුලට ගිහින් වාඩි වුණා. දෙවෙනි සරිත්වයේ කතාව කිව්වා. තුන්වෙනි සරිත්වයේ කතාව කිව්වා. ඒ අවස්ථා තුනේදීම බුදුහාමුදුරුවෝ එළියට වැඩියා. අය ආපහු විමානයට ආවා. ඔය විදිහට හිත යක්ෂයාගේ හිත සැනසෙන විදිහට මුරුදු වෙන විදිහට තුන් වතාවක්ම කළා. පස්සේ තමයි හතරවෙනි වතාවටත් පිට වෙන්න කියලා නියම කළේ. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කල්පනා කළා දැන් යක්ෂයාගේ අර තිබිච්ච දැඩි හිත හුඟක් මුරුදු වෙලා තියෙන නිසා උන්වහන්සේ කෙලින්ම ප්‍රකාශ කළා නක්වාහං ආවසෝ නික්ඛනිස්සාමි යන්තේ කරණීයං සංකරෝහි ආලෝකයේ ඊට පස්සේ නම් මම මේ ආසනෙන් නැගිටින්නෙත් නෑ පිට වෙන්නෙත් නෑ පුළුවන් දෙයක් කරන්න ඒ සැරේ යක්ෂයා කල්පනා කළා තමන්ගේ પરම්පරාවෙන් එන ප්‍රශ්න පමණක් ගන්න උත්තර නොදන්න මහ ගැටලු ප්‍රශ්න වගේක් තිබුණා මේ પરම්පරාවෙන් ආපු. ඉතින් මේක අමතක වෙලා යක්ෂයාට ඒක දැනගැනීමේ ලොකු අවශ්‍යතාවයක් තිබුණු අවස්ථාවක් නිසා යක්ෂයා කිව්වා හොඳයි මම දැන් ඔබෙන් ප්‍රශ්න ගොඩක් අහනවා. ප්‍රශ්න මාලාවක් අහනවා. යම් විදියකින් ඒ ප්‍රශ්නවලට උත්තර නොදුන්නොත් බුදුහාමුදුරන්ට බලවත් විදියට තර්ජනය කළා. චිත්තං වාතේ කිපිස්සාමි. හදයන් වාතේ පාලිස්සාමි. පාදේශවා ගහෙත්වා පාරගංගායන් කිපිස්සාමි. මේ මම අහන ප්‍රශ්නවලට ඔබට උත්තර දෙන්න බැරි වුණොත් මම ඔබේ දෙපයින් අරගෙන පරසක් වල ගහනවායි කියලා මහ දරුණු විදියට බුදුහාමුදුරන් තර්ජනය කළා. පින්නතුනේ බුදුහාමුදුරුවෝ හරියට ඔය කරන තර්ජන බුදුහාමුදුරුවන්ට පුංචි දරුවෙක් ශක්ති සම්පන්න කෙනෙකුට කරන අභියෝග හා සමානයි. බුදුහාමුදුරුවෝ hina පහල කරලා ආලවකට දේශනා කරනවා යක්ෂය මේට අවුරුදු 2500 අවුරුද්දකට ඉස්සර වෙලා මේ බුදුහාමුදුරුවෝ මේ බුද්ධත්වයට පත්වෙච්ච වකවානුවයි මම මේ සඳහන් කරේ. එදා තිබිච්ච මේ බුද්ධ බලය ගැන මේ බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. යක්ෂය ඔබ ඔය තරජනය කරන්නා වගේ මහා ලොකු තරජනයක් තමයි මම බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී වසවර්ති මාරයක් මට කළේ. මට මතකයි මහා බෝධි මූලයේ බවුන් වඩමින් සිටිය මට ජලසීයක් උස ගිරිමේ කලා ඇතු පිට නැගිලා හඩු දුනු ඊතල අද යටි හින්නිවාල තෝමර ආදී මේ කවි ආයුධ අරගෙන තමයි වසවර්ති මාහයා මා සමීපයට ඇවිදිලා තරජනීය කදී මා වාඩි වී සිටින ආසනයෙන් නැගිටලා යන්නේ කියලා. මේක මට අයිති ආසනයක් ඒ නිසා වහාම මේකෙන් නැගිටලා යන්න කියලා. ඒ මහා බල සම්පන්න වසවත් මාරය ඇවිදිලා දෙපයින්ගෙන පළසක් වල ගසමින් තරජලයෙන් කරපු ඒ වසවර්ති මාරයාගේ වචනයටව හෝ ඔහුගේ බලපුලුවන් කාර්කම් වලට ආලවක මගේ සිවුරු කොනක්වත් හොල්ලන්න ඔහුට පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඔබ වගේ කෙනෙක් මට මොනවා කරන්නද? හොඳයි ඕන ප්‍රශ්නයක් අහන්න. මම ඔබ අහන ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්නම් කියලා බුදුහාමුදුරුවෝ පිළිතුරු දුන්නයින් පස්සේ තමයි අන්න අර මුලින් මම සඳහන් කරපු ගාථාවෙන් මේ ප්‍රශ්න කීපේ බුදුහාමුදුරන්ගෙන් ඇහුවේ ආලවක යක්ෂයා. දැන් මෙතන මේ යක්ෂයා අහන ප්‍රශ්න ප්‍රධාන වශයෙන් අහන්නේ කිංසූද විත්තං පුරිසස්ස සිත්තං හිංසු සුචින්නෝ සුඛමාව හාති. හිංසු හවේ සාදු තරං රසානං අතං ජීවින් ජීවිතමාහු සෙත්තං. මේ ලෝකේ ජීවත් වෙන කෙනෙකුට ඊ타ත්ම වටිනා සම්මත ඊ타ත්ම ශේෂ්ඨයයි පිළිගන්නට පුළුවන් ලොකුම ධනය කුමක්ද? ඒක තමයි පළමුවෙනි ප්‍රශ්නේ. මේ ලෝකේ ජීවත් වෙන කෙනෙකුට ඉතාමත්ම වටිනා සම්පත වස්තුව හැටියට පිළිගන්න පුළුවන් ධනය හැටියට පිළිගන්න පුළුවන් දේ කුමක්ද? දෙවෙනි ප්‍රශ්නේ තමයි මොන වගේ දෙයක් ජීවිතයට හුරු පුරුදු කරපුවාමද පුද්ගලයෙකුට හොඳ සැනසීමක් විමුක්තියක් සැපයක් උදා කරගන්නට පුළුවන් වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ තමයි පුද්ගලයෙකුට මෙලොවදී ලැබිය හැකි නැත්නම් විඳිය හැකි ඊ타ත්ම උසස් රසය කුමක්ද? ඊළඟ ප්‍රශ්නේ තමයි මොන වගේ ගත කරන ජීවිතයක්ද මේ ලෝකේ හොඳයි ශ්‍රේෂ්ඨයි කියලා සම්මත කරන්න පුළුවන්. ඔන්න බුදුහාමුදුරන්ගෙන් අහපු ඒ ප්‍රධාන ප්‍රශ්න හතර තමයි මම සඳහන් කළේ. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේද විත්තං පුරිසස්ස සිත්තං ආරවසේ මේ ලෝකේ ජීවත් වෙන පුරුෂයෙකුට පුද්ගලයෙකුට කෙනෙකුට මෙලවදී ලබන්නට පුළුවන් අන්තිම ඉහළ වස්තුව ධනය ශ්‍රේෂ්ඨතම ධනෙ වෙන්නේ කුමක්ද ශ්‍රද්ධාව ශ්‍රද්ධාව තමයි කෙනෙකුට මෙලවදී ලබන්න පුළුවන් ඉතාමත්ම උසස් ධනෙ කියලායි බුදුහාමුදුරු සඳහන් කළේ ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහනවා මොකක් පුරුදු කළොත්ද කෙනෙකුට කායික හා මානසික සැප සම්පත්තියක් උදා කරගන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති ධර්මය හොඳින් මනාව ජීවිතයට පුරුදු පුහුණු කරපු ධර්මය තමයි නැත්නම් ධර්මානුකූලව ගත කරන ජීවිතේ තමයි කෙනෙකුට දෙලොව සැප පිණිස පවතින්නේ ඊළඟට කිංසු හවි සාදු තරං රසානං මේ ලෝකේ කෙනෙකුට ලබන්න පුළුවන් විඳින්න පුළුවන් ඉහළම රසය මොකද්ද ඉහළම රසය තමයි සත්‍යං හවි සාදු තරං රසානං සත්‍ය වචනේ නිවැරදි වචනේ නැනවත්ව ගත කරන ජීවිතේ තමයි කෙනෙකුට මෙලොවදී ගත කරන්න පුළුවන් ලබන්න පුළුවන් ඉහළම ජීවිතේ වන්නේ දැන් ඔන්න ඔය ප්‍රශ්න හතරට බුදුහාමුදුරුවෝ දුන්නු පිළිතුරු හතර තමයි මේ මම සඳහන් කරේ මේ ලෝකේ කෙනෙකුට ලබන්නට පුළුවන් ඊටාම ඉහළ ධනිය කුමක්ද? ශ්‍රද්ධාව. කෙනෙකුගේ ජීවිතයේ සැප එළවන එකක් සැප සලසන දෙයක් වෙන්නේ කොහොමද? ධර්මානුකූලව ගත කරන ජීවිතයේ තමයි කෙනෙකුට මෙලොවදී සැප එළවන සැප ඇති කරන ජීවිතේ වන්නේ. සත්‍ය වචන කතා කිරීම තමයි කෙනෙකුට කෙනෙකුට ලබන්නට පුළුවන් ලොකුම රසය. හොඳ ධර්මානුකූලව ජීවිතයක් ගත කළොත් ඒක තමයි කෙනෙකුට මෙලොවදී ලබන්නට පුළුවන් ඉහළම ජීවිතය වෙන්නේ. ඔන්න ඔය පිළිතුරු හතර තමයි බුදුහාමුදුරු සඳහන් කළේ. දැන් මේක ඉතාම පැහැදිලි කරුණක් පින්නතුනි. මේ කියපු කරුණු අපේ පින්නතුන් නිතර අහන කියන දන්න වචන දන්න තියෙනවා. දැන් මේ ශ්‍රද්ධාව මෙච්චර උසස් දෙයක් හැටියට බුදුහාමුදුරු සඳහන් කළේ ඇයි? දැන් ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? අපි පින්නතුන් හොඳට දන්නවා. ශ්‍රද්ධාව කියන්නේ කොටින්ම ඇදහිීම, විශ්වාසය, පිළිගැනීම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මොනවා ගැන පිළිගැනීමද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නවආහාදී බුදු ගුණ පිළිබඳව ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ ආදී වශයෙන් සඳහන් වෙන නව අරහාදී බුදු ගුණ පිළිබඳව ස්ථිර විශ්වාසයක් පිළිගැනීමක් ඇදහිීමක් යනිත් තුල පවතිනවා නම් පින්නතුනි අන්න ඒකයි ඒක සහ ඊළඟට ධර්ම රත්නය පිළිබඳව පවතින ස්වාක්ඛාතාදී නව මහා ගුණ මේ සවැදෑරුම් ගුණ සමුදාය පිළිබඳව ස්වාක්ඛාතු සංවිත්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ ආදි වශයෙන් අපි කියනවනේ ඒ කියන ගුණ හය පිළිබඳවත් ආර්ය සංඝ රත්නය පිළිබඳවත් සඳහන් වෙනවා සුපටිපන්න, උජුපටිපන්න, සාමීජපටිපන්න, ඥායපටිපන්න ආදී නව මහා ගුණ සමුදාය පිළිබඳවත් කියන මේ බුද්ධ රත්නයේ ගුණ 9ක්, ධර්ම රත්නයේ ගුණ 6ක්, ආර්ය සංඝ රත්නයේ ගුණ 9ක් කියන 24 පිළිබඳව නැත්නම් සූවිසි මහා ගුණ සමුදාය පිළිබඳව යමෙක් තුල යම් විශ්වාසයක් පිළිගැනීමක් ඇදහිීමක් භක්තියක් විශ්වාසයක් තියෙනවා නම් අන්න ඒක තමයි ශ්‍රද්ධාව හැටියට බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරලා තියෙන්නේ. දැන් මේ ශ්‍රද්ධාව ගැන කතා කරනකොට පින්නතුනි ඒකේ අවස්ථා කීපයක් ගැන සඳහන් කරනවා ධර්මයේ. අවස්ථා කීපයක්. විශේෂයෙන් සම්පසාදන ශ්‍රද්ධාව, සම්පක්ඛන්දන ශ්‍රද්ධාව, ශ්‍රද්ධාන ශ්‍රද්ධාව, ඕකප්පන ශ්‍රද්ධාව, ආගම ශ්‍රද්ධාව, අධිගම ශ්‍රද්ධාව ඔය නොයෙක් නම් වලින් මේ ශ්‍රද්ධාව පිළිබඳව හඳුන්වනවා අපි ධර්මය. මේ කොයි වචනවලුනුත් පින්නතුනි විශ්වාස මේ විස්තර කරන්නේ පුද්ගලයෙකුට තෙරුවන් ගුණ පිළිබඳව ස්ථිර විශ්වාසයක් තියන්න පුළුවන් නම් ඇදහිීමක් කරන්න පුළුවන් නම් ඒ ඇදහිීමේ තරමට විශ්වාසයේ තරමට එයින් ලැබෙන ප්‍රතිඵලය විශාලයි. අනිකයි විඥානහස් කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් බලන්න සම්ප්‍රසාදන ශ්‍රද්ධාව. සම්ප්‍රසාදන ශ්‍රද්ධාව කියන එක මුළු අපේ පුතඥ චිත්ත සංතානියම තියෙන අවිශ්වාසය මිත්‍යා විශ්වාසය මිත්‍යා පිළිගැනීම කියන වැරදි දේවල් සම්පූර්ණයෙන්ම බැහැර කරලා හිත මුළුමනින්ම පවිත්‍ර කරන පිරිසිදු කරන ස්වභාවය තමයි සම්පසාදන සද්ධාව කියලා කියන්නේ. ඒ වගේම දැන් සම්පක්ඛන්දන සද්ධාව කියන්නේ පින් කරන තැනත්තාගේ සිතේ පවතින යම් යම් වැරදි විශ්වාස පිළිගැනීම සම්පූර්ණයෙන්ම බැහැර කිරීමේ ශක්තිය. ඒක තමයි සම්පක්ඛන්දන සද්ධාව. එතකොට මේවා පෘථග්ජන හැම කෙනෙකුගේම හිතේ පහළ විය හැකි යම් යම් දුර්වලතා. දැන් අපි දන්නවා කෙනෙක් තුල පින්නතුනේ කොච්චර ශ්‍රද්ධාව බහුලව තිබුණත් මාර්ගඵල නොලැබූ පුද්ගලයෙකුගේ ශ්‍රද්ධාවේ ස්ථිරත්වයක් නැහැ. සුළු දෙයකින් වෙනස් වෙන්න පුළුවන්. සුළු දෙයකින් මේ තිබුණ විශ්වාසයේ ශ්‍රද්ධාව මේ කිලුට වෙන්නට පුළුවන්. නමුත් දැන් ආගම ශ්‍රද්ධා, අධිගම ශ්‍රද්ධා ආදී පෙරුවන් ගුණ ඉතාමත්ම දැඩිව පිළිගන්න විශ්වාස කරන ශ්‍රද්ධාව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි අචල ශ්‍රද්ධාව කියලා ධර්මයේ සඳහන් කරන්නේ. ඉතින් එතකොට යම් කිසි කෙනෙක් යම් කිසි පුණ්‍ය කර්මයක් කරනකොට පිනක් දහමක් කරනකොට මුල් වෙන්නට ඕනෑ කරන සෝබන සිත් අතුරෙන් සෝබන චෛතසික අතුරෙන් මුල් වෙන්නේ ශ්‍රද්ධාව. සෝබන චෛතසික කියන එකේ තේරුම හිත පවිත්‍ර කරමේවා කියන එකයි. අපි දන්නවා පෘථග්ජන පුද්ගලයන්ගේ සිත පින්නතුලින් පිරිසිදුව පවතින අවස්ථාවලට වඩා වැඩි වාර ගණනක් පවතින්නේ අපිරිසිදු තත්ත්වයේ. හිත කිලිටි කරන දේවල් තමයි වැඩිපුර හිතට මතුවෙන්නේ. පුතග්ජන సంతානයේ අපේ අපවිත්‍ර කරන අපිරිසිදු කරන කෙලෙස් 1500ක් නිරන්තරයෙන් සිතේ පහළවීමේ ප්‍රතිඵල හැටියට පින්නතුනි සිතේ ලෝභ ද්වේෂ මෝහ ආදී නිධාකාර අකුසල් පහළ වෙනවා. ඒ පහළ වෙන අකුසල් නිසා පින් කිරීමට බාධාවක් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මම එකක් කියන්නම්. දැන් දානයක් දෙන්න සූදානම් වෙනකොට පින්නතුනේ. ওই දානය දීමට සූදානම් වෙන අවස්ථාවේදී අපේ හිත දුර්වල කරන අවස්ථා කොච්චර තියෙනවද? අපේ හිත මේ ඒ තින්කම කරන්න බාධා කරන කොච්චර සිතිවිලි ඇති වෙනවද? ඒ තමයි පෘථග්ජන සංසාරයේ ස්වභාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සද්ධාය වික්කවේ සද්දෝ කුලපුත්තු බහුම් පුඤ්ඤම් පතවති. සද්ධා සහගත සිතකින් යම් කිසි සදහවතෙක් යම් පින්කමක් කරන්නට ඉදිරිපත් වුණොත් අන්න ඒ පුද්ගලයා තමයි බොහෝ කුසල කර්ම සිද්ධ කරන තැනැත්තා බවට පත් වෙන්නේ. දාන සීල භාවනාදී පින්කම්. දස කුසල ධර්ම. ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව පිනක් දහමක් කරන කෙනෙක්. යම් කිසි කෙනෙක් ඒ ශ්‍රද්ධාව ඉදිරිපත් කරගෙන වෙන මොනම හේතුවක් නිසාවත් හිත වට්ටවා ගන්න නැතුව දුර්වල කර ගන්න නැතුව ඒ කුසල ක්‍රියාවේ යෙදෙනවා නම් පින්නතුනි ඒ පුද්ගලයා ඒ මතුවෙච්ච ශ්‍රද්ධාවේ විපාකයක් හැටියට බලයක් හැටියට මහා කුසලයක් මහා පින්කමක් එකෙන් සිද්ධ කරගන්න බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සද්ධාය කෝපන භික්කවේ දානං දත්වා යත්ත යත්ත තස්ස දානස්ස විපාකෝ නිබ්බත්ති. යම් කිසි කෙනෙක් දානාදී පින්කමක් කරනකොට පරිත්‍යාගයක් කරනකොට කෙනෙකුට ඒක පිරිසිදු පැහැදිලි සිතින් යුතුව කරනවා නම් එයින් ලබා ගන්න ආනිසංසය සංසාරේ නිවන් දක්නා ජාති දක්වා පසුපසින් සිවණැල්ලක් වගේ ඡායාව අනපායි තමන් අත්මිනර පවත්නා සිවණැල්ලක් වගේ පිටිපසින් ඇවිදිලා ඒ පුද්ගලයා උපනුපන් හැම භවයක් පාසාම අද්ධෝච හෝති මහද්ධනෝ මහා භෝගෝ මහා ධනෙන් ආර්ය පුද්ගලෙක් බවට පත් කරනවා මහා ධනවතෙක් බවට පත් කරනවා මහා නිරෝගී සම්පන්න පුද්ගලෙක් බවට පත් කරනවා අභිරූපෝච හෝති දස්සනීය දුටුවන් සිත්සතන් සතුටු කරන අන්දමේ හොඳ කඩවසම් සිරුරක් ඇති. හොඳ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. අනුන් දැකීමට ප්‍රිය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. දැන් බලන්න පින්නතුනි, ওই ස්වභාවයන් අපේ මේ පින්නතුන් බොහෝ දෙනෙක් මේ සිතේ පවතිනවා. කෙනෙකුට දුකක්, කරදරයක්, විපත්තියක් පත් වෙච්චාම අපි කොච්චර කම්පාවටපත් වෙලා අපි ගිහිල්ලා උදව්පකාර කරනවාද? මේ පින්නතුන්ට මතකයි මීට දෙමාසකට කලින් ඇතිවෙච්චි මොහොත ගොඩ ගැලීමෙන් ඇතිවෙච්ච විපත්තිය පිළිබඳව. මේ විපත්තියේදී ජාත්‍යන්තර මට්ටමේ උදව් උපකාර එන්නට කලින් එවැගේම රජයේ මට්ටමින් යම් යම් උදව් උපකාර කරන්න කලින් කවුද ගිහිල්ලා ඉදිරිපත් උනේ කවුද මේ ගිලෙන්ද යන මිනිසුන් ඇදලා අරගෙන ගොඩට අරගෙන වුන් සුවපත් කළේ අවත ඉන්න අපේ මිනිස්සු ඒකයි මේ సంతානිය තියෙන ස්වභාවය කෙනෙකුට විපත්තියක් කරදරයක් හිරිහැරයක් වෙච්චාම හතුරෙකුට උනත් පින්නතුනි අපි ගිහිල්ලා අපි බොහොම කරුණාවෙන් අනුකම්පාවෙන් යුක්ත වේ පුද්ගලයාට ආහාර පාන ලබා දීලා උදව් උපකාර කරලා ලෙඩ දුකට බලලා ප්‍රතිකාර ලබා දීලා ඕ මරණයටපත් වෙන්න තිබිච්ච විපත්ති කරදර වළක්වලා පිහිට වෙන ස්වභාවයේ ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූ පුද්ගලයාගේ ස්වභාවයයි. ඉතින් අන්න ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන එක පින්නතුනි මහ පුදුම ගුණයක් හැටියට තමයි අපේ ධර්මයේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ. මට මතක් වෙනවා පින්නතුනි මෙතනදී දිව්‍ය ලෝකයේ දේවාත්ම භාවයක් ලබන පුද්ගලයන් නැත්නම් දෙවියන් පිළිබඳව සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ එක තැනකදී සඳහන් කරලා තියෙනවා දෙවියෙක් දිව්‍ය ලෝකෙන් චුත වෙන්නට ආසන්න වෙනකොට ඔහු පිළිබඳව නැත්නම් ඔහුගේ ජීවිතයේ යම්නම් සුවිශේෂ ලක්ෂණ ඇති වෙන බව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් ඔය ඉති උත්තක පාළි කියන දහම් කොටසේ පුබ්බ නිමිත්ත සූත්‍රයේ සඳහන් වෙනවා. යදා භික්ඛවේ දේවෝ දේවකාය චවන ධම්මෝ හෝති පංචස්ස පුබ්බ නිමිත්තානි පාතු භවಂತಿ. දෙවියෙක් ඒ සමන් ලබා තියෙන දිව්‍යාත්ම භාවයෙන් චුත වෙන්න ආසන්න වෙනකොට ඒ දිව්‍ය පුත්‍රයා පිළිබඳ විශේෂ ලක්ෂණ පහක් පහළ වෙනවා. මොනවද ඒ? මාලා මිලායන්ති, වත්තාන් කිලිස්සන්ති, කච්චේ සේදා මුච්ඡන්ති. මොනවද පෙරදගෙන ඉන්න මල් මාලා කිලිටි වෙනවා. දිව්‍ය වස්ත්‍ර කිලුට වෙනවා. ඒ වගේම කිහිලි වලින් දාඩිය ගලන්න පටන් ගන්නවා. ඒ වගේම ශරීරේහි අර ස්වර්ණ වර්ණ ශරීරේ යම් නම් දුරු වර්ණතා ඇති වෙනවා. ඒ වගේම Taman ලබාගෙන තිබිච්ච දේවාසනේ නැත්නම් ඒ දිව්‍ය ආත්ම භාවයේ පිළිබඳව නොඇලීමක් හිතේ ඇති වෙනවා. ඒ ඇති වෙනකොට අවත ඉන්න අනිත් දෙවිවරුන්ට පේනවා දැන් මේ පුද්ගලයා මේ ස්ථානයෙන් චුත වෙලා යන්න ආසන්න වෙච්ච කෙනෙක් කියලා දැනගෙන ඔවුන් ඒ దేవතාවා ඉදිරියට ඇවිදලා එක්තරා අනුශාසනාවක් කරන බව බුදුහාමුදුරුවෝ සඳහන් කළා. අයං දේව පුත්තෝ इति විදිත්වා තීහි වාචාහි අනුමෝදන්ති. කරුණු තුනකින් අවවාදයක් කරනවා. පින්නත් මේක බොහොම වැදගත් දෙයක්. මේ පින්නතුන් අහලා තියෙනවා නේද? අපි වැඩි හිටු පින්නතුන්. අද වුණත් ඔය අපේ ගම්බදව ජීවත් වෙන හොඳ ගුණ නුවණ තියෙන සත්පුරුෂ මිනිස්සු වැඩි හිටි අය කෙනෙක් මරණයටපත් වෙන අවස්ථාවේදී ඒතනත්තාගේ හිස අප ගාමින් ඒ තනත්තාගේ හිත සනසමින් සනසිරිදායක වචන කියවනවා. ඔබ අනගාතු වෙන්න එපා, දුක් වෙන්න එපා. මුළු ජීවිත කාල සීමාව තුළ ඔබ මේ වගේ දානමාන ආදී පින්කම් දහම් කරපු කෙනෙක්, සීලාදී ගුණ ධර්ම රැකපු කෙනෙක්, එවැගේ බණ භාවනා කරපු කෙනෙක් ඔබ කවදාවත් නරක තැනකට යන්නේ නැහැ. ඒ කරපු පින්කම් හොඳින් හිතේ තියාගන්න කියලා ওই විදිහට කලපින් සිහිපත් කරලා දෙන සිරිතක් තියෙනවා. ඕක බලන්න මේ බුද්ධ වචනයටත් ඉන්නතුරු බොහොම සම්බන්ධ කතාවක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර දෙවිවරු දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ආසන්න වෙච්ච දේවතාව ළඟට ඇවිදිලා අවවාද තුනක් දෙනවා. මොනවද මේ දෙන අවවාද? ඊතෝ චරිත්වා භෝ සුගතින් ගච්ඡ. පින්නත ඔබ මෙතනින් චුත වෙලා ගිහින් සුගතියේ උපදින්න. සුගතින් ගන්වා සුලද්දලාභං ලබ. ඒ සුගතියේ උත්පත්තිය ලබලා මිනිස්සුවදී ලබන්න පුළුවන් ඉහළම ලාභය ලබා ගන්නවා. සුලද්දලාභං ලබිත්වා සුප්පතිතිතෝ භව. ඒ ඉහළම ලාභේ ලබාගෙන මිනිස් ලෝකේ උපත ලැබීමෙන් ඇති කරගත යුතු ලබාගත යුතු ලබාගත හැකි ඉහළම ලාභය උදා කරගන්න කියන එකයි ඒකේ තීරුව. දැන් මේ විදිහට ඒ දෙවියන් කතා කළේ ඔය කියපු වචන වලින් මොකද්ද? දිව්‍ය ලෝකේ උත්පත්තියෙන් ලබන උදවිය සුගතිය හැටියට පින්නතුනි සඳහන් කළේ මේ මිනිස් ලෝකේ. manussත්තං කෝ භික්කවේ දේවානම් සුගති ගමන සංඛාතං. දැන් මේ ශ්ලෝකේ ඉන්න අපි සුගතිය හැටියට සඳහන් කරන්නේ දිව්‍ය ලෝක. නමුත් සදේව ලෝකයේ ජීවත් වන උපත ලබන දෙවි දේවතාවුන් සුගතිය හැටියට කතා කරන්නේ කොහේ ගැනද? මේ අපි ජීවත් වෙන මිනිස් ලෝකයේ ගැන. බලන්න පින්නතුනේ දෙවිවරු දන්නවා මිනිස්සුන්ට වඩා මේ මිනිස් ලෝකයේ තියෙන වටිනාකම. මොකද දෙවියන් පිළිගන්නවා මිනිස් ලෝකේ උප්පත්තිය ලැබලා ඉන්න කෙනෙකුට තමයි පින්නතුනි රත්නත්‍රේ ಗುಣ මෙනෙහි කරන්නට තරම් යම් පළපුරුද්දක් අවබෝධයක් දැනීමක් ඇති වෙන්නේ. මිනිසුන් ජීවිතයේදී ලබන විවිධාකාර දුක් කරදර කම්කටොළු පිළිබඳව යම් අවබෝධයක් ප්‍රත්‍යක්ෂ දැනුමක් ළඟා කර ගැනීමේ ශක්තිය තියෙන්නේ මිනිස් ලෝකේ උප්පත්තිය ලැබෙන කෙනෙකුට පමණයි. ඒ නිසානේ ලෞතර බුද්ධත්වයට පත් වෙන උත්තරමයන් වහන්සේලා මේ මිනිස් ලෝකයේ විදිල්ලා උපත ලබන්නේ බුදු බව ලැබීමට. අන්න ඒ නිසා මිනිස් ලෝකයේදී තමයි ජීවිතයේ යථා තත්ත්වය තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ආගම ධර්මයේ පිළිබඳව හොඳින් අහලා තේරුමක් වැටහීමක් ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. බුද්ධ ආදී රත්නත්‍රයේ නිර්මලව පවතින මිනිස් ලෝකේ උත්පත්තිය ලැබීමේ විශේෂ ප්‍රයෝජනේ ඒකයි. යම් කිසි කෙනෙක් මිනිස් ලෝකේ ඊටාත්ම දුගී දුප්පත් අසරණ තත්ත්වයක හරි උපත ලබාපුහම එයා කල්පනා කරනවානේ මිච්ඡර සැප සම්පත් විඳින මේ මිනිස් ලෝකේ මම පමණක් දුගී දුප්පත් පුද්ගලයෙකු හැටියට උපත ලැබුවේයි හැම අතින්ම ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් මේ වගේ ඊටාම අඩු දිලිදු සත්‍යයේ ජීවිතයක් මම ලැබුවේයි කාගේවත් වැරද්දක් නෙමෙයි මේ තමයි මම ඉස්සර ඉහත ආත්ම භාවල උත්පත්තිය ලැබිය අවස්ථාවේදී පින්කම් දහම් නොකිරීමේ ප්‍රතිඵලයි. අන්න ඒ නිසා මේ ආත්ම භාවයවත් මං මරණින් පස්සේ හොඳ තැනකට යන්න ඕනේ කියලා හිතාගමු. Tamanගේ ශක්ති ප්‍රමණයමින් දාන සීලාදී පින්කම් දහම් රැස් කරපුවම ඒ ලබන ප්‍රයෝජනේ මොකද්ද? ඒවයේ විපාකයක් හැටියට මේ පුද්ගලයා අන්න ගිහින් දිව්‍ය ලෝකේ ඊ타ත්ම ඉහළ දිව්‍ය සම්පත් ලැබීමේ වාසනාවන්තී බාටපත් වෙනවා. මනුෂ්‍ය ලෝකේ ඊ타ත්ම ඉහළ සැප සම්පත් ඇති තැන්වල උපත ලැබීමේ වාසනාවන්තී කියනවා. මේක පින්නතුනි මොන බලයකටවත් මොන ආශ්චර්යයකටවත් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. සමන් සසර උපනුපන් ආත්ම භාවවලදී රැස් කරගත්තු දාන සීල භාවනාදී තීකම් වලට අනුරූප විපාකයක් හැටියට ලබා ගන්න සම්පතක් මිස දෙවියෙකු විසින් බබෙකු විසින් මාරයෙකු විසින් මිහින් ඇති කර දිය හැකි ශක්තියක් නෙමෙයි. මෙන්න මේ දවල් හොඳට තේරුම් අරගෙන තියෙනවා දෙවිවරු. දෙවිවරු ඒහා සමාන මහ විශාල අවුරුදු ලක්ෂ ගණනක ආයුෂයක් ලැබලා තියෙන්නේ. ඒ වගේම මේ ඉරහඳ තාරකා හා සමාන හොඳ දීප්තිමත් ශරීර ලැබලා තියෙන්නේ. හොඳ දිව්‍ය ආත්ම භාව ලබලා තියෙන්නේ කිසිම අඩුපාඩුවක් නැති සත සම්පත් වලින් පිරු ජීවිත ලබා තිබෙන්නේ නිරෝගී සම්පතක් ලබා තිබෙන්නේ අවුරුදු ලක්ෂ ගණන් දීර්ඝ ආයුෂයක් ළඟා කරගත්තේ කොහොමද මේ මිනිස් ලෝකෙදී උත්පත්තියක් ලබා කරගත්තු පින්කම් දහම් වල විපාක හැටියට ඉතින් අන්නේ නිසා දෙවිවරු දන්නවා මිනිස් ලෝකේ ඉපදීමේ තියෙන වටිනාකම ඒ ධර්ම නිසා තමයි දිව්‍ය ලෝකෙන් චුත වෙන දෙවියෙකුට ඒගොල්ලෝ අනුශාසනා කරන්න පින්නත ඔබ මෙතනින් චුත වෙලා ගිහිල්ලා වෙන කොහෙවත් යන්න එපා. ගිහිල්ලා මිනිස් ලෝකෙ උපත ලබන්න. මිනිස් ලෝකෙ උපත ලබලත් ලබන්නට පුළුවන් ඉහළම ලාභය කියලා කිව්වේ මොකද්ද? ශ්‍රද්ධාව. මිනිස් ලෝකෙදී ලබන්නට පුළුවන් ඉහළම ලාභය තමයි ශ්‍රද්ධාව. ඇයි මේ එච්චර ඉහළ දෙයක් හැටියට සඳහන් කළේ? පින්නතුනේ අපි දන්නවා මිනිස් ලෝකේ උත්පත්තිය ලබන කෙනෙකුට සමන්ත වුණා විදියට විය පැහැදම් කරන්නට මිල මුදල් යාන වාහන මේ ගෙවල් දොරවල් වතු පිටි කුඹුරු ඉඩ කන ඕව කොච්චර හරි තියෙනවා නම් ඒක බොහෝ දුරට මිනිස්සු කල්පනා කරනවා ඉතින් Tamanට ඕන දෙයක් කරන්නට පුළුවන් ශක්තියක් හැටියට. එතකොට ඒ වගේ භෞතික සම්පත් ලැබුණු තරමින් පින්නතුනි. ඒක උසස් දියුණුවක් හැටියට අපේ බුද්ධ ධර්මයේ අනුමත කරන්නේ නැහැ. වස්තුව ධනෙ තිබුණු තරමටම ඒක උසස් දියුණුවක් ලැබූ බවක් අපේ ධර්මයේ අනුමත කරන්නේ නැහැ. ඒක යම්නම් ප්‍රතිඵල නිසා සමහර ඒ ධනයෙන් මත් වෙලා ඒකෙන් නොමග යන අවස්ථා තියෙනවා. දැන් බලන්න ටික කල්පනා කරලා බුද්ධ කාලයේ හිටිය මහා ධනවත් දීට දෙනෙක් ගැන කල්පනා කරලා බලන්න. ওই මච්චරිය කෝසිය සිටුවරයා, අදින්න පුබ්බක සිටුතුමා, අපුත්තක සිතානම් වගේ අය, තෝදේය සිතානම් වැනි අය. කෝටි ගණන්, 60 කෝටිය, 80 කෝටිය, ඒ වගේ මහා ධනවත්කම් ඇතුළු උත්පත්තියක් ලබාපු අය. නමුත් ඒ ලැබූ සම්පත්තියෙන් සමන්තවත් අනුන්තවත් ප්‍රයෝජනෙ පිණිස පවතින පින්කමක් දහමක් කරගන්නට ඔවුන්ට පුළුවන් කමක් ලැබුණේ නැහැ. හිත ඉඩ දුන්නේ නැහැ. අන්න ඒ නිසා මොකද කළේ? ඒ ලබාගත්තු සැප සම්පත්න ඔවුන් ඒ ස්ථානවල බැඳ තබන මහා රැහණක් බවට පත් වෙලා මහා කරදරයකට පත් වෙච්ච ආකාරي අපි බණ පොත්වල සඳහන් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි කෙනෙක් ශ්‍රද්ධාව නැත්නම් පින්නතුනි කෝටිපති තැනක උපත ලැබුවත් වැඩක් නැහැ. මොකද ඒ ධනයෙන් මෙලව ජීවත් වෙන තුරු යම් යම් සැප සම්පත්තියක් ලබනවා මිස පරලොවට පිහිට පිණිස පවතින පිනක් දහමක් කරගන්න ඔවුන්ගේ සිත් සතන් ඉඩ දෙන්නේ නැහැ. ඔවුන්ට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි කියන්නේ මේ ශ්‍රද්ධාව කෙනෙකුට මෙලොවදී ලබන්නට පුළුවන් ඉහළම ධනය හැටියට බුදුරජාණන් වහන්සේ මේ ගාථාවි සඳහන් කළේ. ඊළඟට කියනවා සද්ධීව විත්තං පුරිසස්ස සිත්තං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ධර්මානුකූලව ගත කරන ජීවිතය කියලා කියේ මොකක්ද? පින්නතුනි මේ ලෝකේ මිනිස් ලෝකේ නැනවත් පුද්ගලයා කල්පනා කරනවා හැමතිස්සෙම. මම මේ වගේ ඉන්ද්‍රිය විකලත්වයකින් තොරව බුද්ධ ආදී රත්නත්‍රයේ නිර්මලව පවතින අවධියක හොඳ අංග සම්පූර්ණ ජීවිතයක් ලබලා තියෙන්නේ ඇයි උපනුපං ආත්ම භාවවලදී යම් කිසි පිනක් දහමක් කරපු එකේ විපාකයක් හැටියට. එතකොට එහෙම කල්පනා කරලා ඒ තැනත්තා ඊළඟට මොකද්ද හිතන්නේ? ඒ ලබා තියෙන සැප සම්පත්තිය මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මගේ සංසාර ගමන මෙතනින් අවසානයක් වෙන්නේ නැහැ. මම මේ භවයේ දීර්ඝ ගමනකේදීලා ඉන්න කෙනෙක්. ඒ නිසා මට සංසාරයේ උපදින උපදින භවයක් පාසා නිවනට ආසන්න වෙන ආකාරයට එවැගේම උපනුපං ආත්ම භාවවලදී පින්කම් දහම් රැස් කරගන්න පුළුවන් විදියට හොඳ අංග සම්පූර්ණ මිනිස් මේ ජීවිතයක් ඇති කරගන්නට ඕනේ. ඒ ජීවිතයක් ඇති කර ගැනීමේ ශක්තිය ලබා දෙන්නේ කවුද? මා විසින් කරගනු ලබන යම්නම් දාන සීල භාවනාදී පින්කම් දාම්වල විපාක. අන්න එහෙම කල්පනා කරලා ඒ තැනත්තා හොඳ කර්මඵල විශ්වාසයක් ඇතුව රත්නත්‍රයේ කෙරෙහි හොඳ පැහැදීමක් ඇතිව හොඳ විශ්වාසයක් ඇතුව තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පින්කම් දහම් රැස් කරගන්නවා. පින්නතුනේ අපි නිරන්තරයෙන් සිහිපත් කළ යුතු දෙයක් තමයි ජීවත්වන කාල සීමාව තුළ පින්නතුනේ අපිට මොනතරම් පිහිට උපකාර තිබුණා. දූ දරුවන්ගෙන්, ඥාතීන්ගෙන්, හිතවතුන්ගෙන්, අසල්වාසීන්ගෙන් කොච්චර උදව් උපකාර තිබුණත් පින්නතුනේ මරණින් පස්සේ අපිට පිහිට වෙන්න යමෙක් ඇතොත් යම් පිහිටක් වෙතොත් ඒ පිහිට සලසා ගන්නේ තමන් ජීවත් වුණු කාල සීමාව තුල කරගත්තු දාන සීලා භාවනාදී පින්කමක් දහමක් උඩ පමණයි. ඒ මිස තමන් මෙලොවදී ඇති කරගත්තු යාළු මිත්‍රයන්ගේ මාර්ගයෙන්වත් දූ දරුවන්ගේ මාර්ගයෙන්වත් ඒ සැපත ඒ විමුක්තිය තමන්ට උදා කරගන්නට පුළුවන් කමක් නැහැ. නතං මාතා පිතා තෛරා අඤ්ඤේ වාපිත ඥාතක සම්මා පරිහිතං සිත්තං සේයසෝනං තතු කරේ මව්පියන් දූ දරුවන් හදාවදා පෝෂණය කරලා වුන් ජීවණයටපත් කිරීමෙන් දරුවන්ට ලොකු පිහිටක් පිළිසරණක් වෙන බව සත්‍යයක්. දූ දරුවන් හොඳට දැන ඉගෙනගෙන ಗುಣගරුක තත්ත්වයටපත් වෙලා මව්පියන්ට සත්කාර සම්මාන කිරීම ඒක ගුණවත් දූ දරුවන්ගේ සිරිතක් මව්පියන්ගේ සිරිතක්. නමුත් ඊට වඩා හපංකමක් ඊට වඩා සේවයක් ඒ මව්පියන් වෙනුවෙන් දරුවන්ටවත් දරුවන් වෙනුවෙන් මව්පියන්ටවත් කරන්න පුළුවන් කමන්නේ. කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි සම්මාපණිහිතං චිත්තං සෙය්‍යසෝනම් පතෝ කරේ. මම කවදා කොතැනක මොන විදිහේ වස්තුව ධනය ඇතුව ජීවත් වුණත්, දීපල ධන ධාන්‍ය ඇතුව ජීවත් වුණත්, මොන වගේ পদවි තනතුරු සාන්නමාන්න ඇතුව ජීවත් වුණත් යම් කිසි දවසක මේ ආත්ම භාවය අත් කරලා මේ මිනිස් ලෝකේ අත් කරලා යනකොට මට පිහිට පිහින් පවතින්නේ, උපකාර පිහින් පවතින්නේ ජීවත් වන කාල සීමාව තුල කරගත්තු කිනක් දහමක් පමණයි කියන හැඟීමෙන් යමෙක් අන්න ජීවත්වන කාල සීමාව තුළ පින්කම් දහම් රැස් කරගත්තොත් ඉන්නතුනේ ඒ රැස් කරගනු ලබන පින්කම් දහම් තමයි ඒ පුද්ගලයා උපනුපම් භවයක් පාසා තමන්ට පිහිට පිණිස උපකාර පිණිස අරගෙන යන්නේ. ඒ නිසා අපි ජීවත්වන කාල සීමාව තුළ පින්නතුනේ මේ සමාජයේ එක්තරා පිරිස් ශක්තියක් පිරිස් බලයක් ඇතුව ජීවත් වෙන පිරිසක් හැමතිස්සෙම ගෙදරක් ගත්තහම ජන සමාජයක් ගත්තහම රටක් ගත්තහම ඒ ජීවත් වෙන පිරිස අතර අන්‍යෝන්‍ය එකමුතුකමක් සමගියක් තියෙන්න ඕනේ විශේෂයෙන් අපි කාන්තා පක්ෂය ගැන කතා කරනකොට සමාජයක ඉදිරි ගමන සඳහා විසාක කුලක් සහයෝගයක් කාන්තාවගෙන් ලැබෙනවායි කියන එක මුළු ලෝකෙම අවිවාදයෙන් පිළිගන්න දෙයක් සමාජයක අභිවෘද්ධිය දියුණුව ආරක්ෂාව සැලසීමේදී ස්ත්‍රියගෙන් ලැබෙන කාන්තාවගෙන් ලැබෙන සහයෝගයත් අපි අගය කරලා දියුණුවට යොදාගත්තොත් ඒ සමාජයේ දියුණුවක් ඇති කරගන්නවා කියන එක ඒ තරම් අපහසු දෙයක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වලදී කරලා තියෙන දේශනාවලදී පින්නතුනි හැමතිස්සෙම සමාජයේ දියුණුවට පිරිමි උදවියගෙන් ලැබෙන සහයෝගය වගේම gedaraka පරිපාලනයේට සමාජයේ දියුණුවට කාන්තාවගේ එක්වීම ඒ වගේම සහභාගීත්වයේ අත්‍යවශ්‍ය බව අනුදන් වදාරතෙන් දේශනා කරපු තැන් කොච්චර හරි සඳහන් වෙලා තියෙනවා. ඉත්ථීති පණ්ඩිතා හොಂತಿ තත්ත්ව තත්ත්ව විචක්කන. බුදුන් වහන්සේ සඳහන් කරන්නේ යම් යම් තැන්වලදී සමහර විට පුරුෂ පක්ෂයෙන් නොලබෙන තරමේ මහා වැදගත් අවවාද අනුශාසනා සමාජ අභිවෘද්ධියට එවැගේම පුද්ගලයාගේ ජීවණයට කාන්තාවගේ දැනුගත්කම් තුලින් ලැබෙනවායි කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ඉතින් ඒ නිසා මේ වගේ ධර්මදේශනාවලදී පින්නතුනි අපි කල්පනා කරන්නට ඕනේ හැමතිස්සෙම සහයෝගිතාව සමාධි මව්පියන් අතර අඹු සැමියන් අතර දූ දරුවන් අතර ඇති වෙන විට ඒ නිවසක පරිපාලනයෙන් තමයි අපි සමාජයේ දියුණුවට අත්විවරණ දමන්නට ඕනේ. අර හොඳ උපදේශයක් තියෙනවා මිනිසුන් 1000ක් එකතු වෙලා නිවසක් හදන්න පුළුවන් බොහොම ලක්ෂණ දර්ශනීය. නමුත් ඒක අංග සම්පූර්ණ නිවසක් බවට පත් කරගන්නට පුළුවන් වෙන්නේ ස්ත්‍රියකට පමණයි කියලා හොඳ කියමනක් තියෙනවා. ඇත්තටම ජාත්‍යන්තර කාන්තාදිනේ සමරන මේ වගේ අවස්ථාවක අපි හොඳින් කල්පනා කර බැලිය යුතු හොඳ උපදේශයක් තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් අන්නේ නිසා මෙතෙක් වේලා මේ පින්නතුන් ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ධර්මයට සවන් දීමෙන් විශාල පිනක් සිද්ධ කරගන්න තේදුනා. මේ රැස් කරගත්තු සිද්ධ කරගත්තු තින් බලයෙන් මේ හැම දිනාටම උතුම් වූ ධර්මාභෝධය ලැබේවා. එවැගේම තමන්ගේ ජීවිත සුමගට යොමු කර ගැනීමටත් අපේ ජන සමාජය තුල සදාචාර සංවර්ධනයක් ඇති කිරීමටත් ඒ වගේම සමගි සම්පන්නකම එකමුතුකම ඇති කර ගැනීමටත් අදිස්ථාන කරගන්නා හැටියට මතක් කරමින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තු උදාාර පින් සිතිවිලවල බලයෙන් හැම දිනාටම උතුම් අමා මහ නිවන් සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාදත්තාති මුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාදත්තාති මුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාදත්තාති මුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණේ කිවිමේ ආනිසංසයෙන් සෑම දිනාටම උතුම් අමා මහ නිවන් සම්පත්තිය ලැබේවා ධර්මානුශාසනා පැවතු අද දේශකයන්න් වහන්සේ නක්ඛාපත්ත ශ්‍රී සුදර්ශනාරාමාධිපති කටුගම්පල හත්පත්වේ උපප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී රාජකීය පඬිතුක පූජ්‍යපාද බෝගහපිටියේ ධම්මසිද්ධි නායක ස්වාමින්ජන් වහන්සේ